ඉතින් අපි ඊයේ උත්සාහ ගත්ත ශක්ති ප්‍රමාණයෙන් මේ සංඥාව කියන චෛතසිකයක් බවත් ඒ චෛතසිකය වෙන්කොට හඳුනාගෙන ඒක භාවනාවේදී පාවිච්චි වෙන හැටි ඒ වගේම හිලා සූර වෙලා එහිලා හුරුබූටි වෙලා කෙනෙක් ඒ සංඥාවේ ගැට වැටෙනව වෙනුවට ලිහා ගන්න පැත්තට සංඥාව පාවිච්චි කිරීම සම්බන්ධයි. ඉතින් මේ වගේම දේශනාවදී මතක් කරන්න සිද්ධ වුණා මතක් කළ යුතුව තිබුණා හැම කෙනාම සංසාර ගැටේ ගහගන්නේ සංඥාව හරහම නෙවෙයි එක එක්කෙනෙක් වේදනා චරිත තියෙනවා සංඥා චරිත තියෙනවා සංස්කාර චරිත තියෙනවා ඉතින් ඒක නිසා යම් ආකාරයකට හඳුනා ගැනීම sannivedana අදහස් ප්‍රකාශ කිරීම අතින් ප්‍රශ්න ජීවිතය ඇති කරගත්ත කෙනාට මේ සංඥා පිළිබඳ මාතෘකාව බොහොම සිත්තලවන සුළු වෙනවා අදාළ වෙනවා ලෞකික ලෝකෝත්තර ප්‍රශ්න ගෙවන් කිරීමට උදව් වෙනවා එහෙම නැති වුණත් අනෙකුත් ඒ කියන්නේ සංඥාවට අදාළ නැති චරිතවලට වුණත් මේක හරීම සිත් පැහැර ගන්න සුළු මාතෘකාවක් හොඳ ප්‍රඥා ගෝචර මාධිකාව මොකද සංඥාව කියන්නේ ප්‍රඥා ගතික චෛතසිකයක් සංඥා පඤ්ඤා විඤ්ඤාකේ විඥාන කියන පද ඔක්කොම ප්‍රඥා ගතිකයි ඉතින් ඒක නිසා මේක නුවණින් විමස බලලත් රසයක් ලබන්න පුළුවන් කියන කියන්නේ භාවනා කිරීමට ගත නැතත් ණය විපස්සනා ක්‍රමයට එහෙම නැත්නම් අන්වේ ඥාන ක්‍රමයට එහෙම නැත්නම් තර්ක ක්‍රමයට මේ සංඥාව හරීම කුහුලක් දනවන චෛතසිකයක්. ඉතින් ඒක ජීවිතයට නැත්නම් භාවනා ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ විශේෂයෙන්ම ਸਰවචන්නාසිකේ තියෙන ඒ සුවිශේෂී ප්‍රඥාගතික ගුණය තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා අපි කොච්චර වටිනවද මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබීම අපි කොච්චර වටිනවද මේ වගේ බුද්ධෝත්පාද කාලයක නික්ෂණ සම්පatti උපය ගන්නවද කියන එක. ඉතින් ඒ නිසා අපි ඊසහැන දුරට ගියා. ඒ සංඥා චෛසික හඳුනා ගැනීමේදී ඉතින් ඒකෙදී ප්‍රධානම උත්සාහ ගත්තේ මේ සංඥාවේ තියෙන මිරිඟු ස්වභාවය සංඥාවේ තියෙන සිහින ස්වභාවය දැන ගැනීම සඳහා ਸਰවඥාන්සේ ප්‍රයෝගයෙන් කරන්නේ ආධුනිකයට සංඥාව තහවුරු කිරීමට උපදෙස් දෙන්නේ. සංඥාවේ තියෙන බොල් බව, සංඥාවේ තියෙන භංගුර භාවය, සංඥාවේ තියෙන මිරිඟු ස්වභාවය පෙන්වන්න සංඥාව තහවුරු කිරීමටයි භාවනාව මෙහෙවන්නේ. ඉතින් ඒක ප්‍රයෝගයක් එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා අර ප්‍රඥාවෙන් පැත්තෙන් ප්‍රශ්න දිහා බලලා ප්‍රතිපදාවේ තියෙන තාර්කිකත්වය බලන කෙනාට ඒක තේරුම් අරගත්තොත් හැමදාම භාවනා පටන් ගන්නකොට තමයි ආධුනිකයෙක් වශයෙන් කවදාවත් භාවනා නොකරපු කෙනෙක් විදියට ඒ සංඥාව තහවුරු කිරීම හරහාම හැමදාම යන්න පටන් අරගත්තොත් භාවනාවට කවදාකවත් මාන්නයකට ප්‍රශ්නයක් එන්නේ නැහැ හැම වෙලාවෙම නියතමානිකම වෙනවා හැම වෙලාවෙදීම තමන් භාවනාවට බැසගත් ආධිකම්මික භාවනා යෝගියෙකුගේ ගති නැවත නැවතත් පාවිච්චි කරමින් දවසින් දවස දවසින් දවස සෞඛ්‍ය සම්පන්න වර්ධනයකට හේතු වෙනවා ඒ මුල අමතක කරන කෙනාට තමයි මේ භාවනා ජීවිතය ගොඩක් පටලවිලි ඇති වෙන්නේ. ගොඩක් මේ වර්ධ වටා ගැනීම නැති වෙන්නේ. එහෙම නැත්නම් අදි탁සීර වලට යන්නේ මේ සංඥාව පිළිබඳව නොදැනුවත්කම නිසා. ඉතින් ඒකට ප්‍රශ්න එතකොට වෙන්නේ මොකද්ද? සංඥා මට්ටමේදී මේක කඩා ගන්න බැරි වුණොත් ඒ ප්‍රශ්නේ චිත්ත මට්ටමට නැගෙනවා. මේ ප්‍රශ්නයක් වැඩි වෙනකොට හට ගන්නකොටම ප්‍රශ්නය විකෘති බව දැනගන්න පුළුවන් සංඥා මට්ටමේ. ඒක නිකන් කළු ලැලි ලිප එකක් මකණකින් පිහන්නවා වගේ. පැන්සල කිල්ලියෝ එකක් ඉරසන කරකින් පිහන්නවා වගේ. මත ඒක ඒ සංඥාව බොහෝ කල් ඉඳලා ඇටුවම් බහින්න ගත්තොත් මේක චිත්ත tattට යනවා. චිත්ත tattට ගියොත් රෝගී tattකට එන්නේ තියෙනවා. මානසික අසහන, කායික අසහන ඇවිල්ලා ඒක නිකන් සාමාන්‍ය විහිළුවක් නෙමෙයි ඒකට. එතකොට හිත ලෙඩ වෙන ගතියකට එනවා. ඒත් යම් සාහන් එලියක් තියෙනවා කොට ගන්න පුළුවන්. මේ චිත්ත මට්ටම පැනනට පස්සේ තමයි දික්ටි මට්ටමට වැටෙන්නේ. එතකොට බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න. යම් කෙනෙක් දෘෂ්ටියකට වැටුනොත් සංඥා චිත්ත දික්ටි හරහා ඊට පස්සේ ਸਰවඥාන්සත් කවදාවත් එහෙම කෙනෙක් පිටිපස්සෙ උත්සාහයක්වත් ගන්න නැහැ. මොකද කවදාකවත් හරවන්න බෑ. ඒක නිසා අපි භාවනා ජීවිතය ගත කරන නිතරම අපිටත් තියෙනවා බලාපොරොත්තු ඉෂ්ට වීම නැති නිසා හිතපු තරම් බලාපොරොත්තු නැති නිසා බොහෝ විට චිත්ත පීඩා වෙන අවස්ථාවක් තියෙනවා. ඒක කල්පනා කරන්න ඕනේ. අපි අඩු ගානේ මිත්‍යා දෘෂ්ටික නොවිච් එක ලොකු දෙයක්. මිත්‍යා දෘෂ්ටික වුණා නම් දික්ටි මට්ටමට ගිහිල්ලා අමාරු වැටුණා නම් බුදු කෙනෙක්වත් අනුකම්පාවකින් බලන්නේවත් නැහැ. මොකද ඒක අදාළ නැති විශක් වෙනවා. චිත්ත මට්ටමට ගිහිල්ලා තිබුණා නම් අපි මෙච්චර මෙලෙක් වෙන්නේ නැහැ. අපි හරි ඔලොමල වෙනවා. හරි දලදඬු වෙනවා. ඒ ගත්ත දේ දැඩි මතධාරී බවටපත් වෙනවා. එහෙම වුණාම කල්යාණ මිත්‍රයෝ සාමාන්‍යයෙන් පසුබාහන. කියන හරි නිසරු බිමක කොවිතං කරන්නසෙ. චිත්ත චිත්ත මට්ටමට ගියක. සංඥා මට්ටමට ගියකන එහෙම පෙරලෙන ගතිය තියෙනවා අඩුපාඩුකම් තියෙනවා නමුත් කීකරු කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා නිතරම භාවනාවේදී ආධුනිකකම එහෙම නැත්නම් අපි කියන නවක යෝගාවචර ගතිය එහෙම නැත්නම් ඒකට කියනවා ආධිකම්මික විපස්සකයයි කියලා මේක අමතක කරන්න බෑ. මේකෙන් තමයි අපි නිතරම දැනගන්නේ මම අභිවෘද්ධිය කැමති, ඒ සඳහා කැප කරන්න කැමති, රුචි අරුචිකම් පහවා දෙන්න පවා කැමති මේ මෙලෙග් ගතියක් තියෙනවා කියලා. එහෙම කෙනාට ආයාසයෙන් තේරුම් ගන්න පුළුවන් මේ සංඥාව කියන එක දුරු කරන්න නම් ඉස්සලා සංඥාව තහවුරු කරන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් මේ මම ඊයේ ගත්ත නිදර්ශන තමයි විනාශ කරන්න ඕන නම් ඒ මනසත් එක්ක යාළු වෙන්න ඕනේ. යහල් වුණාට පස්සේ තමයි විනාශ කිරීම කරන්න පුළුවන්. ඒ නිසා මෙතනදී සර්වචනාංශ මේ උගන්වන යුදෝපක්‍රම ක්‍රමය ගෝපරණ එක මේක ඇතුලේ කෙලස් බලමුලුවක් එක්ක <clears throat> මාරහිනාවක් එක්ක යුදන කරන කෙලස් සටනක් තියෙන්නේ. ඒ නිසා ඊ අපි ගත්ත උත්සාහ කෙරුවේ පරියන්ක භාවනාවට ගියාට පස්සේ මේ සංඥාවේ ගැටේ ලිහිම සඳහා අපි ආනාපානේ වාගේ එක ආනාපානේ වාගේ එක අරමුණකට හිත ගැනීම සඳහා අනිකුත් සියලුම සංඥා කපා දැමීම තමයි භාවනා මධ්‍යස්ථානට යෑමේදී කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි අරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, ශූන්‍යාකාර ගත වෙනවා කියලා කියන්නේ මේ විදිහට සංඥාව එක තැනකට පමණක් කොටු කරන්න. උදාහරණයක් වශයෙන් කියනවා රූප බැලීමෙන් අයින් කරනවා, ශබ්ද ඇහිීමෙන් අයින් කරනවා, ගඳ බැලීමෙන් අයින් කරනවා, රස බැලීමෙන් අයින් කරනවා, පොට්ටබ්බය ස්පර්ශය පමණක් අපේ අවධානය, අපේ ප්‍රඥාව, අපේ විඥානය, අපේ සංඥාව පොට්ටබ්බේට පමණක් යොදා ගැනීමට ගන්න පරිශනාකාරයට තමයි අපි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන දෛල භාවනා කරනකොට සද්ද නැහැ නෙවෙයි, හිතවිලි නොයනවා නෙවෙයි, වේදනා නොයනවා නෙවෙයි. නමුත් අපි මූල කර්මස්ථාන වශයෙන් ගන්නේ අර වගේ මේ ස්පර්ශය හා සම්බන්ධ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව එහෙම නැත්නම් පිම්බීම හැකිලිම සම්බන්ධ වායෝ පොට්ටබ්බ ධාතුව එතන සක්මන් කරනකොට පය පොළවේ ගැටීමේදී ඇති වෙන මේ ස්පර්ශය ඒක ਸਰවචනාසි මතු කරන්නේ ඔය ආදී අදාපි දවසේ මාතුකාට තියාගත්ත වේදනානම් නිදාන සම්භවං වේදිතබ්බං කියන විදිහට සංඥානම් නිදාන සම්භවං වේදිතබ්බං කියන විදිහට මේ සංඥාවේ නිදානය හටගන්ම <clears throat> යෝගාචර දැන ගන්නවා. සංඥාවට නිදාන වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ ස්පර්ශය. ඒ නිසා අපි මේ භාවනාවේදී වායෝ පොට්ටප ධාතුව හරහා මේ ස්පර්ශය තමයි විශේෂණය කරන්නේ. ඒ නිසා යෝගාවචරය කමඨාන සුද්ධ කරනකොට පය පොළවේ තියෙනකොට Tamanට ඇති වෙන ස්පර්ශය මෙහෙමයි කියලා හරියට හඳුනා ගන්න එකත් හඳුනාගත්ත දේ තව කෙනෙකුට කියන එකත් ඒ යෝගාවචරයගේ තියෙන sannivedanaya ප්‍රශ්නයක්. ඒ වගේම ආස්වාසයක් කරනකොට මගේ හිතේ තියෙන අතර මෙතන නෙමෙයි ආස්වාසයේ බව දැනගන්න ඕනේ. ඒ ආස්වාසයේ මේ වෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන්නේ කොහමද? සත්‍යින් වේදනාවෙන් වෙන් වෙන්නේ කොහමද කියලා හඳුනා ගන්න එක ඒක කාටවත් කරලා දෙන්න බෑ බුදුහාමරණ කරලා දෙන්න බෑ තමන්ම භාවනාවෙන්ම කමඨාන් සුද්ධ කිරීමෙන්ම එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ මෙව නැත්තම් බණ ඇහිීමෙම යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරනකොට මානසිකාරයේ යෙදෙන්න ඕනේ කොතෙන්ද කියලා. භාවනා කරනකොට බලන්න ඕනේ මොකද්ද කියන එක මේකෙන් අපිට සාධාරණීකරණය කරන්න. ඒ නිසා ආශ්වාසයක් කරනවා ප්‍රශ්වාසයක් කරනවාදී මානසිකාරය භාවනා ශබ්දමාලාවේ හැටියට නැත්නම් භාවනා පාරිභාෂික ශබ්දමාලාවේ හැටියට කියන්නේ ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ ආස්වාසයේ පච්චත්ත ලක්ෂණ ආස්වාසයේ ස්වභාවය ආස්වාසයේ ගතිය ආස්වාසයේ ආවේනික ලක්ෂණ ආස්වාසයේ නයිසර්ගික ලක්ෂණ කියලා ප්‍රස්වාසයෙන් වෙන් කරන සද්දයෙන් වෙන් කරන හිතවිල්ලෙන් වෙන් කරන වේදනාවෙන් වෙන් කරන ආනාපානියටම ආවේනික ලක්ෂණිය දැන ගැනීමයි නැත්නම් ස්පර්ශය හරියට කොටු කිරීමයි කරන්නේ